නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු දහම් සරණ යාමි নমস্কার අපේ පින්වත් ලංකානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නය අවසරයි අද මේ නිට්ටඹුව මහමෙවුනා වාසපුවේ දානශාලා හදලා සංඝ සංඝයා උදෙසා දානශාලාව පූජා කළා. ඒ වගේම 59කට අධික සංඝ රත්නයට දානය පූජා කළා. දැන් ඔබ බලාපොරොත්තු වන්නේ මේ දානමය පින්කම ගැන අනුමෝදනා බණක් අහන්නයි. අපි මේ වෙලා අද දවසේ රැස් කළේ කුමක්ද? පින. හිතාම යහපත් ලෙස දානශාලාවක් හදලා ඒ වගේම ස්වාමින් වහන්සේලාට ඊට ආදර ගෞරවයෙන් දානීය පූජා කරලා පින් රැස් කළා. සීළු දිනාම පාහි මේ අසපුවට පැමිණියේ මේ පින බලලා සන්තෝෂ වෙන්නයි. අපිට සංසාරේ යන අතර වාරේ තමයි මේ මනුස්ස ජීවිතය ලැබුණේ. දැන් අපි සංසාර ගමනේ යද්දී අපට ලැබිච්ච එක අවස්ථාවක් මේ මනුස්ස ජීවිතය. අපිට යන්න තියෙන්නේ කෙලින් ගමනක් නෙවෙයි. වක්‍ර ගමනක්. වක්‍ර ගමනක් කියන්නේ අපි කියමු ඔබ හිතන්න කිලෝමීටරයක රවුමක් තියනවා කියලා. දැන් ওই රවුමේ ඔබ හිමින් හරි හයියෙන් හරි යන්න පටන් ගන්නවා. ඉවරයක් තියනවද? නැහැ. ඇයි? රවුමේ ඉවරයක් නැහැ. දැන් හිතන්න මේ රවුම තියෙනවා කියලා. මනුස්ස ලෝක. පෙරේත ලෝක. දිව්‍ය ලෝක. අපායවල්. දැන් මේ රවුම යන්න පටන් ගත්ත එක්කෙනාට කලින් කලට ඒ රවුමේ තියෙන ඒවා හම්බ වෙනවා. එකකින් එකක් පාස් කරගෙන යනවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනුස්ස ලෝකෙට ආපු එක්කෙනාට ආයේ මිනිස්සෙක් වීම ලීසි නැහැ. හැබැයි පෙරේතෙක් වෙච්ච එක්කෙනාට ආයේ පෙරේතෙක් වෙන එක බොහොම ලීසි. තිරිසං අපායේ උපන්න එක්කෙනාට ආයේ තිරිසං අපායේ උපදින එක ලීසි. දැන් අපි ගමු පූසෙක් මේ පූසට පින් කෙරෙනවද? නෑ. පූස දඩයන් කරනවා. අපි කියමු දඩයන් කරන්නේ නැති සති. හරකේ පින් කෙරෙනවද? නෑ. මොකද තණ්හාවේ ස්වභාවය මොකද්ද? తත්‍ර తත්‍රාපි නන්දිමි. ගිය ගිය තැන ඒ තියෙන දේට ආස කරනවා. එතකොට ගිය ගීතනේ තියෙන දේට ආස කරනවා නම් ඒ ඒක තමයි මේ ඇල්මේ තියෙන ගතිය. ඒකේ තියෙන ඒකේ තියෙන ලක්ෂණය. ඉතින් ඒක පිහිටපු සත්වයාට එහෙම යද්දී එයාව අරගෙන යන්නේ එයා තුල රැස් වෙන දේ. අන් අද ඔබ රැස්කලේ පින්කමක් නේ. බුදුරජාණන් වහන්සේ අපිට උපමාවක් වදාළා. යථාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණේ බහු මල් ගොඩාක් තියෙනවා මේ මල් ගොඩින් කෙනෙක් මල් එක එක අරගෙන මල් මාල ගොතනවා වගේ ඒවන් ජාතේන මච්චේන ඉපදිච්ච කෙනා ওই විදියට කත්තබ්බං කුසලම් බහු පින් කරන්න කියනවා පින් කරද්දී වේවා ඕන දෙයක් කරද්දී ඒ කෙරිල්ල තමන්ට ආපහු කැරකිලා එනවා. බෙදන්නේ යම් හැන්දකින්ද ඒ හැන්ද ලැබෙනවා. මේ විදිහ අපි එක එක හැඳි වලින් බෙදලා ඇතිනේ. මේදි රං හැන්දිම බෙදුව කතාවක් නැහනේ. අපි එක එක හැඳි වලින් බෙදලා ඇති. දැන් බෙදලා ඉවරයි. ඉස්සරහට මොනවද බෙදයිතන්. එතකොට බෙදුවේ යම් යම් හැන්දකින්ද ලැබෙන්නේ ඒ හැන්දින්. ඒක තමයි මේකේ ස්වභාවය. දැන් අපි මෙහෙම හිතමු. ඔන්න කෙනෙකුට මනුස්ස ලෝකෙ උපදින්න ලැබෙනවා. අසකනනාස ආදී ශරීරයන් නිරෝගීව ඉපදිච්ච දවසේ ඉඳලා ලෙඩ වෙච්ච දරුවන් දැකලා නැද්ද? එතකොට යාලා විඳින්නේ සැපද දුකද? එහෙනම් නිරෝගීව ඉපදීම නිසා යස් සැපයක් විඳිනවා. ඉපදිච්ච ගමන් දරුවන්ට මව්පියන්ගේ ආදරේ අහිමි වෙන අවස්ථා නැද්ද? තියෙනවා. අපිට හිතුව ගමන් දකිනවා අපි සමහර පුංචි දරුවන්ගු පුච්චලා ගහලා වද දීලා එතකොට යා විඳලා තියෙන්නේ මොකද්ද දුක එහෙනම් නිරෝගීව ඉපදීම සැපය කාරුණික දෙමව්පියන් ලැබීම සැපයක් එතකොට ඒකත් කෙනෙකුට ලැබෙන සැපයක් ඊළඟට ඒ දෙමාපිය උත්සාහ කරනවා දරුවාට උගන්වන්න. මේ ළමයා හොඳට ඉගෙන ගන්නවා. ඒකේ ළමයාට සැපයක්ද දුකක්ද? සැපයක්. ඉගෙනගෙන ඉවර වෙනකොටම ඒ ළමයට හම්බ වෙන හොඳ පඩියක් ඇති රස්සාවක්. එතකොට ඒකේ ළමයට සැපද දුකක්ද? සැපක්. ඊට පස්සේ දෙමව්පිය කියනවා දැන් ඔයාගේ කල වයස හරි. ඔයාට දැන් විවාහයක් කරලා දෙන්න ඕනේ. එතකොට හොඳ දුවෙක් හරි පුතෙක් හරි යාට ලැබෙනවා. එතකොට ඒක දුකක්ද සැපක්ද? සැපයක්. ඊට පස්සේ ඒගොල්ලන්ට ගියක් ගන්න ඕනේ. හොඳ ඉඩමක් ලැබෙනවා. ඒක සැපද දුකද? සැප. පහසුවෙන් ගේ හදන්න හොඳ භාෂාව ලැබෙනවා. සැපත් දුකද? සැප. මෙහෙම ඉන්නකොට මේගොල්ලන්ට ලැබෙන දරුවෝ පින්වන්ත දරුවෝ. සැපත් දුකද? සැප. මේ සියලු සැප පිටිපස්සේ මොකද තියෙන්නේ? පින්න. ඔන්න පටලව ගත්ත දැක්කනේ. දුක කිව්වා. ඒ සියලු සැප පිටිපස්සේ තියෙන්නේ පින සුකස්සේතම් භික්කවේ අදිවචනං යදිදම් පුඤ්ඤං මහණෙනි පින කියලා කියන්නේ සැපයට නමකි දැන් මේ කියපු සැප වලට විරුද්ධ එක්කෙනෙක් අත උස්සන්න කවුරු විරුද්ධ නැහැ නේ විරුද්ධ නම් අසනීපයි ඒ කියපු සැප වලට විරුද්ධ නැහැ විරුද්ධ බය සැපට නෙමෙයි. දුකට බය. පටලව ගන්න එපා මේක. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දුකට බය නම් දුකට අකමැති නම් සචේ භායසි දුක්ඛස්ස ඉදින් දුකට බය නම් සචේවෝ දුක්ඛ මප්පියං දුකට කැමති නැත්තම් මාකත්ත පාපකම් කම්මං වැරදි දේ කරන්න එපා. ආවීවා යදිවා රහෝ පිරිසක් එක්ක එලිපිට කරන්නත් එපා පුද්ගලිකව කරන්නත් එපා එතකොට බලන්න ඒ කියන්නේ බෙදෙන විදිහටයි ලැබෙන්නේ ඉතින් මේ නිසා තමන්ගේ සැපයට තමන් ආස නම් එයා හරි බුද්ධිමත් විදියට තමන්ගේ ජීවිතය සැලසුම් කරන්න ඕනේ. මේක බාහිර කෙනෙක් කරලා දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි කරන්නේ ඒ සැපේ ලබන්න උවමනා කරන ඥානෙ ගන්න එක විතරයි. ඒතර ඒ දැනුම අරගෙන ඒක Tamanට ගලපා ගැනීමල Taman කළ යුතුයි. ඒක බාහිර කෙනෙක් කරන්නේ නැහැ. ඒක අපිට පේන්නේ නිකන් බාහිරින් උපකාරයක් තියෙනවා වගේ. බාහිරින් උපකාරයක් තියෙනවා. බාහිර උපකාරය තියෙනවා. ඒ තමයි වමනා කරන දැනුම දීම. නමුත් ඒක කිරිල්ල තමන්ගේ වැඩක්. පින් රැස් කර ගැනීමල හිත හිතා තමන් විසින් කරන්න ඕනේ. මොකද හේතුව දැන් මං කියවනේ බෙදුවේ යම් හැන්දකින්ද ලැබෙන හැන්දෙන් කියලා. එතකොට අපි බෙදලා තියෙන හැඳි જાතිය අපිට මතක නම් ඔබට හිතෙන අපිට ලැබෙන්නේ සැප විතරක් තියෙන ලෝකයක්ද සැප දුක මිශ්‍ර ලෝකයක්ද සැප දුක මිශ්‍ර එකක් කියලා Taman දන්නවා එතකොට මේකේ තියෙන්නේ දැන් යමක් අපි කළාද ඒකේ විපාක ලැබීම අපිට පාලනය කරන්න බෑ ඒක අපේ පාලනයෙන් තොරයි. ඒකයි ඒකට අනාත්මයි කියන්නේ. අපේ පාලනයෙන් තොරයි. ද අපි වැරදි දෙයක් කළා කෙනෙකුට හිංසාවක් කරදරයක් කළා. පවුල් කඩාහිරුවලා කේලම් කියලා බිඳුවලා අවුල් හදලා අපි එකකින් බලාපොරොත්තු වුණු ත්‍යාපත් ප්‍රතිඵලේ අපිට එන්නේ අපිට ඒ જાති මේක තමයි ලැබෙන්නේ එතකොට ඒකේ තේරුම තමයි යම් කිසි ක්‍රියාවක් කළාට පස්සේ ඒකෙන් විපාක ලැබීම අපේ පාලනයෙන් තොරයි මේ නිසා තමයි අසතුටෙන් හරි අකමැත්තෙන් හරි මිනිස්යාට අපාය යන්න වෙලා තියෙනවා. දැන් අපායේ අපිට උපදින්න සිද්ධ වුණොත් සිද්ධ වෙන්නේ කර්ම විපාකයක් හැටියට නෙමෙයිද? අපි කොච්චර අසතුටු වුණත් කර්ම විපාකයක් හැටියට ඒක යෙදෙනවා නම් ඇයි තමාගේ පාලනයෙන් තොරයි රූපේ තමාගේ පාලනයෙන් තොරයි වේදනාව. තමාගේ පාලනයෙන් තොරයි සංඥාව. තමන්ගේ පාලනයෙන් තොරයි සංස්කාර. තමන්ගේ පාලනයෙන් තොරයි විඥානය, හිත. එතකොට මේවා ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාවෙහි ඵලයක් හැටියටයි. එතකොට එහෙමනම් පාලනයෙන් තොර දෙයක් ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාවේ ඵලයක් හැටියට නම් එහෙනම් අපි වීරිය කරන්න ඕනේ කුමක් වෙනස් කරන්නද? ක්‍රියාව වෙනස් කරන්න. එතන විතරයි අපට පැහැදිලි විසඳුමක් තියෙන්නේ. ඉතින් මේ විසඳුම කරා යන්න තමයි අපි මේ මහමිුණාව භාවනා අසපු පිටුවල මේ ධර්ම මාර්ගය කියලා දෙන්නේ. මොකද හේතුව ඒ යම් කිසි විදියකින් තමන් තමන්ගේ ජීවිතයට පින උපද්දව ගත්තොත් ඒක කාටද? තමන්ට. තමන්ගේ ජීවිතය තුළ ධර්මයේ උපද්දව ගත්තොත් ඒක තමන්ට. ඒක අනුන්ගේ එකක් නෙවෙයි. ඒක තමන්ගේ එකක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන වටිනාකම. දැන් ඔබට මම කියවන්නේ අපි යන්නේ වක්‍ර ගමනක් කියලා. මේ වක්‍ර ගමන තුල මම කියන්නේ අපිට ආය ආය පරණ එක හම්බ වෙනවා කියලා. පරණ මිනිස්සු හම්බ වෙනවා. සංසාරේ බැඳිච්ච අය හම්බ වෙනවා. වෛරකාරයෝ හම්බ වෙනවා. මේ ඔක්කොම හම්බ වෙන්නේ වක්‍ර ගමනක් නිසා. චක්‍රයක යන නිසා. සංසාර චක්‍රේ යන නිසා. චක්‍ර කිව්වේ රෝදේ. මේ රෝදේ කරකින රෝදේ යන නිසායි අපිට කොච්චර අසතුටු වුණත් අපිට හම්බ වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ රෝදෙන් පිටපණෙන්න මාර්ගයක් කිව්වා. මොකක්ද මේ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වක්‍ර නැහැ. ඍජුයි. ඍජු කියන්නේ කෙල්ලිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යද්දි පහු කරන ඒවා ආය හම්බ වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෝතාපන්න වුණොත් සතර අපාය පහු කළා. එයාට ආය හම්බ වෙන්නේ නැහැ. අනාගාමී වුණොත් කාම ලෝකේ පහු කළා. ආය හම්බ වෙන්නේ නැහැ. අරහත්ත්වයටපත් වුණ සීල ලෝක පහු කළා. ආය හම්බ වෙන්නේ නැහැ. දැන් හිතන්න අපි අර කිලෝමීටර රවුමේ අවුරුදු කෝටියක් ගියත් ඒ රවුමෙන් පිට පණිනකන් රවුම තුල නිමාවක් තියනවාද? අවසානයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාණෙනි මේ ඉපදෙන මැරෙන ජීවිතෙන් කලීම මහා පොළොවට පස් දීපු එක කිව්වා. සොහොන වැඩුවා කිව්වා. ඊට වඩා දෙයක් වෙලා නැහැ කිව්වා. මොකද උන්වහන්සේ දැක්ක අපි ගමන් කරන රවුම. දැන් අපි ගත්තොත් මේ රවුමේ ගමන් කරන එක්කෙනාට ඒ එක එක අවස්ථාව යාට අලුත්. දැන් ඔන්න manuss ලෝකෙ ඉපදිච්ච අපිට හැම එකක්ම අලුත්. පිරිතෙක් වෙච්ච ගමන් ඒක අලුත්. සත්‍යක් වෙච්ච ගමන් ඒක අලුත්. එහෙම තමයි මේ ගමන එයාට යන්න වෙන්නේ. ඉතින් මේ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින රැස් කරන්න කියලා. පින රැස් කරන්න යට හිතන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඒක බලෙන් දෙන්න බෑ. ඒක බලෙන් දෙන්න බෑ. ඒක ධර්මයේ අනුසාරයෙන් තමන් විසින් හදා ගන්න ඕනේ. හිතන්න පුළුවන් හැකියාව ඒක බලෙන් දෙන්න බෑ. මිනිස්සුන්ට උදව් උපකාර කිරීම. දැන් අපි දාන දෙනවා. ඒ වගේම අපිට තවත් අවස්ථාවල් දෙනවනේ දානමාන දෙන්නනේ. අපිට සිද්ධ වෙනවා කියමු. තව පොන්ච් අපි ගත්තොත් අපිට අසරණ කෙනෙකුට උදව්වක් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒකත් අපි දෙන දානය. අතරමං වෙච්ච කෙනේ පාර අහනවා. අපි යට හරියට පාර කියන වැරදි නැති වෙන. ඒක අපි කරන පිනක් නෙමෙයිද? පින. පින කියන්නේ හරි පුදුමයි. දවසක් මට මතකයි සාංචියේ මං ගියපු වෙලාවේ ඉන්දියාවේ ඒ ටිකක් ඈත තියෙනවා රේල්වේ ස්ටේෂන් එකක් භෝපාල් කියලා. හාමුදුරු කෙනෙක් මට කිව්වා අනේ මට ලක්නෝ යන්න ඕනේ ටිකට් ටික තියෙනවා මම ගිහිල්ලා නැහැ. මම ඇරළුවන්න කිව්වා. හා කියලා මං එක්කන් ගියා. එක්කන් ගියාම යනකට කෝච්චිය නවත්තලා තියෙනවා. කෝච්චිය නම කුසීනගර එක්ස්ප්‍රස්. ගියා. ගිහිල්ලා බැලුවම කෝච්චි පෙට්ටිය තියෙනවා නොම්බරේ තියෙනවා ගිහිල්ලා වාඩි වෙලා දැන් කෝච්චියේ ස්ටාර්ට් වෙනකම් මම ඉහාන්ට කතා කර කර ඉන්නේ. ගෑනු ටිකක් ඇවිදින් අපිව එළෝපි. යනවා යන්න කියලා අපිව සැර දාලා එළෙව්වා. අපි ඉතින් හානිකට බැස්සයි කියලා. බෑලා ඊළඟ එකට ගියා. අපි කතා වුණ හරි වැටෙන්නේ මේ මිනිස්සු අපිට අපේ සීට් එකේ ඉන්න දෙන්නේ නැහනේ. ඊළඟ එකේ වාඩි වුණා. වාඩි වෙලාම එතන හිටිය ගෑනු ටිකත් එළෙව්වා අපි. දැන් අපි කෝච්චියෙන් බිමට බැස්සා. බයිනකට ඔය TT කෙනෙක් කෙනවා ටිකට් චෙක් කරන කෙනෙක්. අපි ගිහුවා මේ අපි මේ මං කිව්වා මේ ආට යන්න ඕනේ මේ හාඳුනට යන්න ඕනේ ලක්නව් වලට. මේ කෝච්චියෙන් නැගගම් සීට් දෙන්නේ. හා හා ඕකේ නගින්න එපා කිව්වා. ඔය මේ පරක්කු වෙච්ච කෝච්චියක් ඕක යන්නේ බොම්බායි කිව්වා. බැරි වෙලාවත් අර ආච්චිලා අපි වීලෝ ගත්තේ නැත්තා. ඈ එහෙනම් මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම බැස් අරලවන්නේ නේ මං ආයේ මට හින්දිත් පුළුවන් මට භාෂා අරුබුදයක් නැහැ. අර හඳුනන හින්දිත් බෑ ඉංග්‍රීසිත් බෑ. බොම්බායට ගියා නම් ගියා තමයි. එතකොට බලන්ද මං ඊට පස්සේ ඊට පස්සේ අපි හිටියට ඒවා කොච්චිය ගියා. මෙන්න අර කෝච්චියන විතරටම වෙලාවට. ඊට පස්සේ මං ඒ හාමුදුරන්ට කිව්වා හාමුදුරනේ මේ අපිට පළ දුන්නේ පිනක්. අපි කවුද කවදාවත් කවවත් අතරමං කළා නැහැ. ඒ නිසයි මේ අතරමං වෙන්නේ නැත්තේ. මං ලෝකේ ඕන තැනක යනවා බය නැතුව. අතරමං වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? අතරමං කරලා නැහැ කවවත්. අතරමං කරලා තිබ්බනම් පළ දෙන වෙලාව. දන්නේම නැහැ පළ දෙන වෙලාව. කී දිනෙක ඔය මැද පෙරදි යන අය අතරමං වෙනවද? කර්මයේ පළ දෙන්න සෙට් වෙන වෙලාව අපිට කියන්න බෑ. අපේ පාලනයෙන් තොරයි. අපේ පාලනයෙන් තොරයි. ඉතින් ඒ ඒ කරපු දේවල් ඒ ඒ වෙලාවට ඇවිදින් විපාක දෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ කම්ම විපාකෝ අචින්තිය. ඒක හිතලා ඒක හිතලා තීරුම් ගන්න තරම් අමාරු. අපි හිතන රටාවට වඩා එහා එකක්. දැන් බැරි වෙලාව තර හාමුදුරන්ට තිබ්බනම් විපාක දෙන්න කර්මයක්. එහෙනම් අර ආචිලා එතන නැහැ. එහෙනම් කිල්ල වාඩි වෙනවා සද්දන තියෙනවා යනවා ඒක අනිත් පැත්තට. මුකුත් බෑ. පහින්නේ කොහෙන්ද? බොම්බායි. ඉවරයි. එතකොට බලන්ද බේරෙන විදිය. බේරෙට විදිය. ඒ සමහර අයව කර්මයේ විපාක දෙන්නම එතනට ගෙනියනවා. මට එකපාරක් හම්බ වුණ අබුඩාපිවල ලංකාවෙන් ගියපු අම්මා කෙනෙක් අම්මා කෙනෙක් කියන වයසක කෙනෙක් නෙමෙයි. දැන් එයා ගිහිල්ලා ඉන්නවා. එයා ගිහිල්ලාඟ ෆ්ලයිට් එක එනකන් කොහේ දෝහකට හරි කොහේ හරි යන්න. දැන් ඒක ඇනවුස් කළා. යමයාට ඉංග්‍රීසි බෑ. දන්නේ ඒක ගියා. දැන් මෙයා එයාපෝට් එකේ තනි වුණා. ඊට පස්සේ යා කියනවා එක එක්කෙනාට මේ අපේ ෆ්ලයිට් එක කොහෙද දන්නේ මේකේ තව තට්ටුවකට ගියා. ඉතින් මමත් කොහේ හරි ඉඳලා එන එක මං ආවා අපිට කිව්වා. මං කිව්වා මේක වෙන තට්ටුව නෑ මෙච්චරයි තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මිනිස්සු ලයිස්ට් මෙයාව එතනින් බස්සලා එළියට අරන් යන්න. එතකොට විනාශයි. දැන් ඊට පස්සේ අපි ඒක යාලයින් එකට කතා කරලා ගිහිල්ලා. කතා කළාම එතනින් කිව්වා ඊළඟ එකේ එන්නේ හෙට. හෙට දවල් 12ට ලෑස්ති වෙන්නකෝ යන්න. දැන් මේ අද රෑ 9ට ඉන්නේ. අපි කෝයා දැන් මෙතනින් පිට කොහෙවත් යන්න එපා. මෙතන ඉවෙන්ඩ් කවුරු අඬගවොත් යන්න එපා කියලා. අපි අඳුරන එතන මමයි තව හාඳුරු කෙනෙක් හිටියා. ඉතින් අපිට හරි දුකයි අපි කිව්වා මේ අපි අඳුරන කෙනෙක් මුකුත් කරන්න එපා කරදරයක් කියලා ආපු මිනිස්සුන්ට කිව්වා. ඊට පස්සේ දන්න අය සල්ලිට එකතු කරලා දුන්නා. දැන් ඒ ගෙදරක යන්නේ. එතකොට ඒ ගෙදර මිනිස්සු එයාපෝට් එකට එන්නේ අදද හෙටද? අද ඇවිල්ලා බලන් ඉඳලා මේ මිනිස්සු යනවා. ඊළඟට මේ අතරමං වෙන්නේ දුහ කටාරවල. දැන් බලන්න මේ කර්මයේ විපාක දෙන්න ඇවිල්ලා ඒකටයි ලෑස්තිලා ලංකාවෙන් පිට වෙලා තියෙනවා. අපි දන්නවද අපිට කොයි කොයි විදිහට මේවා කැරකෙනවද කියලා? අපි දන්නේ නැහනේ. දන්නේ නැහැ. එතකොට එයා දැනගත්තා නම් එයාට එහෙම කරදරයක් වෙනවා කියලා මේ ගමනේ අයයිද? පේන්නේ පේන්නේ ඉතින් අපේ මේ ජීවිතේදීම අපිට ඊළඟ අවස්ථාවේ අපි මුණ දෙනදී පේන්නේ නැත්තම් පරලෝ සම්බන්ධයෙන් අපට විශ්වාසය තැබිය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ විතරනේ. මේක මොළේ තියෙන කෙනෙක් මිසක් වෙන එක්කෙනෙක් කරා කියලා මම නම් දන්නේ මොකද හේතුව ඒක මේක අපි බුද්ධිමත්ව විසඳාගත යුතු එකක්. අපි එක එක්කෙනා මනුස්ස ලෝකෙට ආව මොකක් හරි පින්නකට. දැන් මනුස්ස ලෝකේ අපි ඉන්නවා. අපි මොකද්ද වාසනාවට මේ මේ ජීවන රටාව හැදෙන විදිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අහන්න ලැබුණා. ඊළඟට සතර අපාය වැටෙන ක්‍රමයක් මේකේ තියෙනවා කියලා අහන්න ලැබුණා. මේක කර්මයේ විපාක දෙන ස්වභාවයක් තියෙනවා කියලා අහන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් ඇහුවා තරුණෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ සමහරු ඉපදිච්ච දවසේ ඉඳලා ලෙඩ සමහරුන්ට ඉහිම් බයින රෝගයක් නැහැ සමහරු ඉපදිච්ච දවසේ ඉඳලා දුක් විඳිනවා සමහරු හොඳ සුවසේ වාසය කරනවා සමහරු හරි පෙනුමයි. සමහරු හරි විරූපී. සමහරු හරි බුද්ධිමත්. සමහරු ඥානෙ නෑ. භාග්‍යතුන් වහන්සේ ඇයි මේ වෙනස? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා කරුණය තමන්ගේ දේ හැටියට තියෙන්නේ තමන් කරපු දේ. කම්මස්සකා මානව සත්තා. තමන්ගේ දේ හැටියට තියෙන්නේ තමන් කළ දේ. කම්ම යෝනි. තමන්ගේ උපත හදන්නේ තමන් කරපු දේ. කම්ම බන්තු. තමන්ගේ නෑදෑය තමන් කරපු දේ. කම්ම පරිසරණෝ තමන්ගේ පිළිසරණ තමන් කරපු දේ. එතකොට බලන්න අපි මේ ගැන බුද්ධිමත් විදියට කල්පනා නොකළොත් අපි ඔහේ හිතන දේවල් කිය කියා කඩට ආ දේවල් ඔහේ දුඩු දුඩු හිතන දේවල් කර කර නෙමෙයිද මෙතෙක් අපි ආවේ නේ නමුත් මේකේ මේකේ බැරෑරුම්කම මේක අරගෙන යන්න තියෙන්නේ අපිටමයි වෙන කෙනෙකුට නෙවෙයි. ඉතින් මේ නිසා මේකේ මේ தත්ත්වේ අපි තේරුම් ගත යුත්තේ. හැබැයි බුදුරජාණන් වහන්සේ නම් ස්ථිර විසඳුමක් අපිට දීලා තියෙනවා. ඍජු ගමන. මේ මාර්ගයේ යම් කිසි කෙනෙකුට මැරෙන්න ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්න ලැබුණොත් හරි රවුමෙන් පැන්න රවුමෙන් පැන්න ගන්න ඕනේ තමන්මයි රවුම යන ගමන් එයා හිතනවා පතනවා මොකද්ද අනේ පණින්න ලැබේවා කියලා පරණ විදිහටම රවුමේ ගමන් කරනවා නම් එයාට ලැබෙයිද පයින්ද එයාට තියෙන්න ඕනේ අපි හිතනවට වඩා විශාල වීරියක්. වීරිය වගේම තියෙන්න ඕනේ හොඳ මොළයක්. හොඳ ඥානයක්. මොකද හේතුව වීරිය කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඥානෙ නැත්තම්. ඥානෙ තිබ්බත් වැඩක් නැහැ. පින නැත්තම්. ඉතින් ඒ නිසා මේ පස්සෙන් ඇවිල්ලා අපිව හරි මඟට අපිව දාන්නේ අප රැස් කරන පින. මාමෙවුනාව හදුවට පස්සේ මුල් කාලේ මම මේ ධර්මයේ කියාගෙන ගියා. ඒකට මිනිස්සු මේක ආબોධ කරන්න ඕන කියන අදහසේ හිටියා. හැබැයි ඒ තුහි මොකද හේතුව අපි හරි විදිහට මේක කළේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් අපි කොච්චර ඉගෙන ගත්තා මොනතරම් ජඹුරට මේ ධර්මයේ අධ්‍යයනය කළත් අන්තිමට බැලින ඉන්නේ හිටපු තැනමයි. වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඒකට මේ වෙනස ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කිරිල්ලෙන්. එතකොට මේ අවබෝධය කරා යන ජීවිතේ ආරක්ෂා කරලා දෙන්නේ පිණින්. ඒකයි අපි මේ පින රැස් කරන්න කියලා කියන්නේ. පින රැස් කරලා දෙන්න කියන්නේ පින රැස් කරගන්න කියන්නේ ඒකයි. ඊළඟට අපි කියනවා මේ මනුස්ස ලෝකේ අපි ආය ආය ඇවිල්ලා මේකට විසඳුන්නේ නැහැ කියලා. ඒ හේතුව අපි කී වතාවක් නම් මනුස්ස ලෝකේ එන්නේ අපි ඒ සීලුමය අමතක කරමු. මේ ජීවිතේ අපි ධර්මයේ කරා එන්ඩ හදද්දි මේ වෙනකොට අපි මොන තරම් අත්තරදි ගොඩක් සහිත ජීවිතයක් හදාගෙන ඉන්නේ නේ ඒතර මේ ජීවිතේදීම අපිට පාවිච්චි වෙලා තියෙන අපේ පිනද අපේ පුරුදුද පුරුද්දනේ පාවිච්චි වෙලා තියෙන පින නෙමෙයිනේ පින ඉවර වෙලා තියෙයි පුරුද්ද ඉස්සරහට අවිලා තියෙයි මේකනේ වෙලා තියෙන්නේ එතකොට මේ රටාවෙන් මිදෙන්න නම් අපිට බලවත් පැහැදීමක් ඕනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. බලවත් පැහැදීමක් ඕනේ මේ බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියලා දීපු විස්තරي ගැන. ඒ පැහැදීමත් එක්ක අර පරණ පුරුද්ද කඩාගෙන යන්න වීරියක් ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගත්තොත් අපි පුරුදු වෙලා ඉන්නේ තව කෙනෙක් දැක්කාම ඉරිසියා කරන්න නම් ඕක පුරුද්දට යන්නේ නැද්ද? අනුන්ගේ ඇදේ කියන්න නම් පුරුදු වෙලා ඉන්නේ ඕක පුරුද්දට යන්නේ නැද්ද? කේලම් කියන්න නම් පුරුදු වෙලා ඉන්නේ පුරුද්දට යනවා. එතකොට හිතේ ඒවා පිහිටියට පස්සේ මොකද වෙන්නේ? දේශනාවේ භවයේ විස්තර කරලා තියෙන්නේ කොහොමද? භවය විස්තර කරලා තියෙන්නේ කම්මං කෙත්තං කර්මයේ තමයි තමන් කරන දේ තමයි කුඹුර විඥානම් බීජං විඥානි තමයි මේ කුඹුරේ පැලවෙන්නේ තණ්හා සිනේහෝ තෘෂ්ණාව තමයි වතුර එතකොට ඒකට උමනා කරන විදියට චේතනා පතිච්ඨිතා චේතනම පිහිටියාද පත්තනා පටිපතිච්ඨිතා පැද්දුම පිහිටියාද? පිහිටපු ගමන් හරි. ඉතින් අපි මේ පුරුද්ද පිහිටලා නෙමෙයි දැන් අපිට තියෙන්නේ. පිහිටලා නැති. ඒ නිසා මේකෙන් මේ සසර චක්‍රෙන් වෙනස් වෙනවා කියන එක අපි හිතන ලේසියෙන් වෙන එකක් නෙමෙයි. හැබැයි ඒක වෙන්නේ හේතු නිසා. ඒ කියන්නේ වීරිය සිහිය නුවණ ආදිය ඇති කර ගැනීමෙන් ඉපදින්න ලැබීම නිසා අපිට විමුක්තියක් ලැබෙනවා කියලා අපි හිතුවොත් ඒක වැරදි. අපිට විමුක්තියක් ලැබුණොත් ලැබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කළොත්. වෙන කරුණක් නිසා නෙවෙයි. ඒකයි අපි ගොඩක් මහන්සි ගත්තේ මේ ඇත්ත විස්තරය කියලා ඇත්ත කියන්න හරි අමාරුයි. බයිනවා. ඇත්ත විස්තරය කියලා අපි ඇත්තම කිව්වා. මොකද ආය ආය මේ මනුස්ස ලෝකෙට පැමිණිල්ලෙන් විසඳුමක් නැහැ කියලා. ඒක මං හිතන ඕනම බුද්ධිමත් මිනිස්සුයෙකුට තේරෙන එකක්. තේරෙන එකක්. හැබැයි දේශනාව දිහා හොඳට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අධ්‍යයනය කරලා බැලුවම පේනවා මෙතන ඉඳලා ධර්මය අවබෝධ කිරීමේ හැකියාව තියෙන වෙන ලෝකයකට අපි යාගත්තොත් හරි. ඒකයි මම අපි ඒ බුදුරජාණන් වහන්සේගේ උපදේශ කිව්වේ. දේවතානුස්සති වඩන්න දෙවියන් අතරට යන්න දෙවියන් කියලා කිව්වේ මේ තලාට බූමාටු දෙවිවරු නෙවෙයි. චාතු මහරජකේ ඉඳලා ඉහළ. මොකද එතන හැමතැනම ඉන්නවා. ඒ දිව්‍ය ලෝකවල ඉන්නවා ඍජු ගමන යන අය. චක්‍රයෙන් බැහැර වෙන අය ඉන්නවා. ඒතර ඒගොල්ලන්ව ආශ්‍රයයට ලැබෙනවා. දිව්‍ය ලෝක ගියොත් තියෙන වාසිය. එතකොට ආයමත් අවස්ථාවක් ලැබෙනවා මේ ධර්මයට පුරුදු කරන්න මනුස්ස ලෝකේ නම් මේ කතා කරන කතාව නැවතුණාට පස්සේ මේක කියන්න කෙනෙක් නැහැ පැහැදිලි. ඒ මොකද හේතුව අපි මේ කියන්නේම යන්න කියලා නේ. සසර ගමනේ යන්න කියලා කියන්නේ. ඒ නිසා මේක මේක ගමන ඉවරයක් ඉවරයක් නැහැ. යනවා යනවා යනවා යනවා ලැබිච්ච ආත්ම භාවවල කෙලවරක් නැහැ. අර ඒක බමුණෙකුට ඕන වුණානේ තමන් අලුත් මේ අලුත් පොලවක වල දාන්න අලුත් පොලවක වල දාන්න කල්පනා කළා අර විශාල අවුරුදු 4500ක් පරණ නුගේ සුද්ධ කළා. සුද්ධ කළා දැන් ඉතින් හදනවා අලුත් පොලොව. බුදුරජාන් වහන්සේ ඇවිල්ලා ඇහුවා ඇයි මේ මොකද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ මං කල්පනා කළා මගේ මිනිහ අලුත් පොලොවක වල දාන්න. කවුරුවත් මැරිච්චි නැති. බුදුරජාන් වහන්සේ ඇහුවා ඔහේගේ නම මොකද්ද? නම කිව්වා. උන්වහන්සේ වදාලා ඔය නමින්ම 14000 වාරයක් ඔතන වල දාලා තියෙනවා කිව්වා. එතකොට දැන් බලන්න අපිට මේ ලැබිච්ච නම් කී දහස් වාරයක් ලැබිලා ඇද්ද? මේ ආත්මේ නම කිව්වේ නැත්තම් තරහ වෙනවා. නේ? පුංචි දෙයක් කළා තාසා නම ගහන්නයි. අපි නම් වලට මෙච්චර උපාදාන වෙනවා නම් මෙච්චර ඇලී වාසය කරනවා නම් නමකට අපිට ඒ ආසාව තිබ්බනම් ධර්මයට ඒ නිසා මේ ජීවිතේ ලැබෙන නම් වල කෙලවරක් තියනවාද? ඒ නිසා අපිට මේ සසරේ ආපු ගමන දිහා අපිට මේ මේකයි කියලා බලන්න තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුසාරයෙන් අපිට හිතාගන්න පුළුවන් මෙන්න මෙහි වගේ එකක් තමයි අපිට යන්න තියෙන්නේ කියලා. දැන් බලන්න මේ සංසාරේ යන එක්කිනාට අර දැන් මේ රැස් වෙන දේවල් ඔක්කොම සංස්කාරනේ. මේ අද මේ රැස් කළේ පුණ්‍ය සංස්කාරනේ. ඒකේ ස්වභාවය මොකද්ද? විපාක දීලා අවසන් කරනවා. එක් කාලයක මිනිස්සෙක් ධනවත් මිනිස්සෙක් හිටියා. ඒ මිනිසයා දන් දීලා පුරුදු කෙනෙක් නෙවෙයි. ඒ මිනිස්සයා පාර යද්දී තගරසිකී කියන පසේ බුදුරජාන් වහන්සේ ඉස්සරහ වඩිනවා. ඉතින් මේ මිනිස්සයාට හිතුණා මෙයාට අද දාණේ ටිකක් දෙන්න ඕනේ. කිව්වා ස්වාමීනි ආන් අර නිවසේට වඩින්න අපි දාණේ පිළියෙල කළා දෙන්න. ගෙදර පිරිසට කිව්වා මෙන් ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා දාන ලෑස්ති කරලා දෙන්න කියලා. කියලා මෙයා ගියා ගමන. ඒතර මිනිසුන් හරි සතුටුයි වඩම්මලා දානි හදලා පූජා කළා. මෙයා ආපහු එනවා. අර පසී බුදුරජාණන් වහන්සේ දාන අරගෙන පාත්‍රයේ එක්ක වඩිනවා. මෙයා අහුවත් ස්වාමීනි දානි ලැබුණාද? ලැබුණා කියලා. කෝ බලන්න. පෙන්නවා. ඒකට මෙයාගේ හිතට අවශ්‍යකේ. කාට හරි දුන්නා නම් වැඩපලක් කරගන්නවානේ. ඊට පස්සේ දැන් මෙයා කෙලවර නැති දේවල් ඒ ජීවිතේ කරන්න ඇති. එහෙම හිතුවා ඒක මතක නැති වුණා. දැන් අපිට වගේ පින්කම් කළා කොච්චර තියෙනවද උදව් කළා මතක නැති වෙලා නේ. නමුත් මේක ඇතුලේ තියෙනවා රෙකෝඩ් එකක්. සංස්කාර කියලා. මේකේ තියෙනවා දත්ත රැස් වෙලා. ඒ පරිසරයට අනුව එක එක දත්ත පාලනයකින් තොරව එළියට එනවා. ඉතින් මෙයාට ඊළඟ ආත්මිත්‍යා සිටුවරෙක් වුණා. අර දාණයට හිත පෑදිච්ච විපාක. හැබැයි සල්ලි තියනවා. ඔව්. කන්නේ නැහැ. අඳින්නේ නැහැ. දුකසේ වාසය කරන්නේ ගෝණියක් කෙලාගෙන නිදියන්නේ කෝටිපතියෙක් ඊට පස්සේ ඒකාත්මක දැන් මේ දැන් දන්නවා දැන් මෙයා එතකොට මේක පස්සෙන් එනවා ආත්ම එකක් දෙකක් තුනක් හතරක් එනවා දැන් මේ විපාක. ඔය අතරේ ඉඩකඩම් පළයිලවකට ඒකාත්මික මෙයා තමගේ ඥාති පුතෙක්ව මැරෙව්වා. ඒ පාරක් නිරේ ගියා. ගිහිල්ලා ආවා. ඇවිල්ලා ආයි විපාක දෙන වර්ග. බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙයා ඉන්නව සිටුරෙක් වෙලා. නෝනක් ඉන්නව නෝන මල ළමයි නෑ අර විපාකෙට. ළමයි නෑ. මෙයා මැරුණා. ආණ්ඩුවට අයතුනා සීළු වස්තුව. ඊට පස්සේ කුසල් රජුරෝ ගිහින් ගණන් ගිලව හදලා බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ඇවිදින් කිව්ව භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම අසවලා මල අර ළමයි නැති සිටුවර රත්තරන් විතරක් තිබුණා කිව්වා කෝටි 80ක් අනිත්‍යව තම ගණන් බැලුවේ නෑ කිව්වා ස්වාමිනේ පුදුම මේක නෙමෙයි මේ මිනිස්සයා කාඩි හොදි බතුයි කෑවේ ගෝණි පඩංගු ඇන්දේ නිදාගත්ත ගෝණියක එයා මේකේ සැප වෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහරජය දැන් ඔහු නිරයේ ඉපදිලා ඉන්නවා කිව්වා. ඉතින් මේ කුසල රජුරවන්ට මේක පුදුම සහගතයි. ඒවා භාග්‍යතුන් වහන්සේ ඒකට යා නිරේද කියලා ඇහුවා. එසේ මහරජයා ඔහු නිරේ ඉපදිලා ඉන්නවා කිව්වා. තුන් වතාවක්. දැන් බලන් හිතලා දැන් මේ මිනිස්සයා හරි තැන ඉපදිලා සවැත් නුවර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිඬුසි ගාවඩිනවා ගියේ ඉස්සරහ දෙන්න හිතෙන්නේ අහන්න හිතෙන්නේ මොකද්ද මේ ඇත්තන්ගේ වැඩපිළිවෙල කියලා විමසන්න හිතෙන්නේ ඔය හේ දුරවන් වහගෙන ඇතුළටලා ඉන්නේ ඇති අන්තිමට දැන් කොහෙද යන්නේ? නිරේ. මේ නිසා එතකොට යා හිතිය තැනි වරදක් නැහැ. නමුත් එයාගේ බුද්ධියේ වරදක් තිබ්බා. එයාගේ බුද්ධිය විමසීමෙන් තොරයි. ඒකනේ ඒක උනේ. මේ නිසා අපිට මේ ලැබෙන අවස්ථාවල් හැමදෑම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබට තියෙන්නේ හොඳට පින් රැස් කරගන්න. ඊළඟට මතක තියාගන්න බෙදන්නේ යම් හැන්දකින්ද මේ හැන්දෙන් ලැබෙනවා කියලා. ඊර්ෂියාව එකට එක කිරිල්ල අවුල් හැදීම කීලම් කීම ජීවිතයට කිට්ටු කරගන්න එපා. ඒකෙන් පිහිටක් නැහැ. ඒකෙන් Tamanටත් අහිතක් අනුන්ටත් අහිතක්. ඊළඟට ලැබිච්ච අවස්ථාවෙන් පින්ටස් කරගෙන හොඳට හිත පහදවා ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන හිත පහදවාගෙන මහන්සියක් ගන්න මේ ධර්මය අවබෝධ කිරීමට ඒ වගේම හිත පිහිටවාගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා උන්වහන්සේ නැති සමාජයට පිළිසරණ. දවසක් කපිල වස්තුවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා දැන් පිටත් වෙන චාරිකාව. බුදුරජාණන් වහන්සේගේ සහෝදරයෙක් කිය මහානාම කියලා සාක්‍ය රජුරු. ඒ රජතුමා වුණා භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ වැඩියට පස්සේ අපි තිරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ට කොහොමද හිතන්න ඕන කියලා ඇහුවා. විතර හිතන්න කිව්වා තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන. ඒක තමයි බුද්ධ ආනුස්සතිය. විතර හිතන්න කිව්වා මේ ධර්මයේ පිළිසරණ. ඒක ධම්මානුස්සතිය. විතර හිතන්න කිව්වා ශ්‍රාවක සංඝයා ගැන. ඒක සංඝානුස්සතිය. නිතර හිතන්න කිව්වා තමන්ගේ ඉන්ද්‍රිය සංවරය ගැන. සීලානුස්සතිය. නිතර හිතන්න කිව්වා දාන දීම ගැන. චාගානුස්සති නිතර හිතන්න කිව්වා දෙවියන් අතර ඉපදීම ගැන. දේවතානුස්සති. එදත් පිහිට ඒක. අදත් පිහිට ඒක. ඒ නිසා ඔබට උතුම් ධර්මයේ පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා.